දේශනාවේ මාතෘකාව ආනාපාන සතිය. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්ධිහතු ආනාපාන භාවනාව පටන් ගන්න හැටි මුලින් ප්‍රකාශ කළා මේක මුලින් ආරම්භ වලට අරුණ මතක් කළා මේ කියාපු කරුණු අනුව භාවනා කරන කෙනෙකුට මේ භාවනාවේ දෙන කෙනෙකුට දවස් කීපයක් මේ අනුව මේ කියාපු කරුණු අනුගමනය කරමින් දවස් කීපයක් ආනාපාන භාවනාව කරනකොට ඇතන් පුද්ගලයන්ට සදා මුලට ප්‍රතිඵල කරසෙන්න පුළුවන්. අපි මතක් කරනවා මේ විතරක දැන කලින් සාමාන්‍ය ජීවිතයක් තියෙන බොහෝ දෙනාට භාවනාව පටන් ගන්නකොට පටන් ගන්න අවස්ථාවේ විචාරකයන්ගෙන් ආනා ප්‍රකාර විචාරකයන්ගෙන් භාවනාවට බාධා කරන්නේ නැහැ කියන මතක් කරලා බොහෝ දෙනාට ඒ සිද්ධ වෙනවා විතර්ජන මඟහරවා ගැනීමට උපකාර වන සම්දන්නේ ගණන් කිරීමේ ක්‍රමය. අටුවාවේ සඳහන් ගණන් කිරීමේ ක්‍රමය. එහෙම මේ ආශ්වාස ප්‍රශ්වාසය වෙන වෙනම එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි. දහයයි කියලට ගමන් කරන්න යෝනි ගාමිනීතුන් හිත යන නිසා ජීවිතේ හිත යන්නේ නැහැ ඒ නිසා උදාහරණ විදියට ගන්න නඩන අහන් අන්ධහා මන පාන්නස්තම ඔය අතරේ ඒ ගමන් කරන්නේ අනේ වටින වටින දැනෙන දැනෙන කුස්මාර අනුන් කයි දෙකෙන් තමයි හතරයි ඒක නම් කරන්නේ යන්නේ ඒ ගමන් කරන අවස්ථාවේදී වැඩිම දිවට සමාන වෙනවා. සමහර විටක මේ ගණන් කිරීම කරගෙන යනකොට මොනවද ඉක්මනට ඉක්මනට ගණන්ට වරණ ගණන් කරගන්න බැරි තරමට ඉක්මනට ආශාස ප්‍රසවාස වැඩි වෙනවා. ඒ ආසාව ප්‍රසන්න ගණන් ගන්න බැරි වෙනකොට බැරි කර්මන්ට ඉන්නම් වෙනකොට කර්ම ජීවන දෙක තුනක් නේද? එකයි තුනයි පහයි හතයි නවයයි ආයි එකයි දෙකයි එකයි දෙකයි තුනයි හතරයි පහයි අනුරෝධ කීතිය කීපයකට අල්ලලා මානසිකාරයෙන් ඕනේ මේ විදිහට සමාන ඉක්මනට ආශාස ප්‍රශ්න වැටෙනකොට ඒක කරන්න ඕනේ. එහෙම නැතුව සාමාන්‍ය ආශාස ප්‍රශ්න වල බලයෙන් අවස්ථාවේදී ඒ විදිහ කරන්න වෙනවා කියන්නේ ඒකෙන් විතර ගණන් කරන්න ඕනේ. මේ ගණන් කියන්නේ ක්‍රමය තේරුම් ගන්න ඕනේ. මේ ගමන් කරන්නේ මොකටද පිටකෙන් හැමෝම විකාරක වලට ඉඳ මූල වෙනවන්නට හිතට හොඳට වැඩලෙනකොට මොනිට උනන්දු වෙනවා එනිසා විකාරක වලට දෙන්නේ නැති වෙන්නේ ඒ විකාරක එන්නේ නැතුව ගණනක් නැතුව ආශ්‍රය ප්‍රස්තාව දෙකට හිතවන්න පුළුවන් වුණොත් එතකොට ඒ අනුව භාවනාව වෙනවායි කියන්නේ. ඒ කියන්නේ ඒක තේරුම ගණන් කිරීම කරගෙන ගියනවා එහෙම නැත්නම් ගණන් නොකරන ආශාස ප්‍රසාර වලට කමනක් හිතේ උදාහරණ භාවනා මානසිකාර ඉන්නේ හිතින් සමතන හිතින් සමතන සෝලෝලා හිතෙන් ඒ විදිහට කරගෙන යන්නේ. මේ විදිහට කරගෙන යනකොට සමහර කෙනෙකුට යන්නේ ඒක පින්දේ වෙන්නේ. මේ භාවනාව කරන පුරුදු වෙනකොට දවස් දෙක තුනින් ආගේ ඒ විතරක නැති වෙනවා. මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකත් හොඳට අනුමත කරන්න පුළුවන්. පළමුවෙන්ම ඒ නිසා බලකන්න ඕනේ තමන්ට කොයිතරම් සරල පුරුදු වෙනවාද කියලා තමන්ට තේරුම් ගන්න බැරි නිසා හරිම පටන් ගන්නකොට හොඳට රජුගෙන් ගුරුන් කියා ගන්නකොට පූර්වතර ධානයේ යෙදුණා මේ ආශ්වාස ප්‍රශ්වාසයට හිතෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට හොඳට හිතෙන්නේ ඒ බවයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. සෝ සතෝ අස්සසති සතෝ පස්සසති. මොනෝ කියන්නේ මේකයි. සෝ කියනෝ භාවිතය. දෙන්නේ එක ස්ථානයේ මෙතනින් දෙතන්පත් කරගෙන නියමන වලට දෙතන්පත් කරගෙන ඉන්නේ යෝගාවචරය. සෝ ඉන්නේ ඒ උදාහරණය. සතෝ අස්සසති සතෝ අස්සසති සතෝ කියන්නේ සිහි ඇතුළම සිහිය යොදා ගැනීම අස්සසති ආස්වාසය කරන්නේ. සතෝ සිහිය ඇතුළම අස්සසති ආස්වාසය කරන්නේ. ආස්වාසය කරන්නේ. සිහි ඇතුළම කියන එකට සතෝ සතෝ කියන්නේ සිහියෙන් යුක්ත පුද්ගලයාට සතුරු කියන්නේ. සතුරුම්යයි සතුරුම්යයි ඡන්ද දෙකම එක පවුලේ ඡන්ද දෙක. සතියන්නේ නුනියත් සතවන්නේ නුනියෙන් යුක්ත පුද්ගලයාට සනාම. ඒ නිසා සතුරුම්යෙන් සනාම වෙන්නේ සිහියතාවෝ යෝගාවචය. සිහියලාගත් උදාවචය. සිහියලාගත් ගන්නවා. අර උදැන්න කිසිම දෙයක් හිතත් තුරනවා සතියක් තුරනවා සතියක් තුරනවා හිතත් තුරනවා එතකොට ඒකමයි හිත එවන්නේ කරගෙන යන අවස්ථාවේ සතු අසසති සතු ආසසති ඒක මුලින්ම ඒ දිව කරගෙන යන්නේ ඒ පාඩම මේ පාඩම සීයෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාස දෙක කරක් තියෙනවා. අර මුදට කොටට කියන මේවා නැවත මුලින්ම කල්පනා කරන්න ඕනේ. මුලින්ම කරන්න තියෙන්නේ ඒ දෙයවත් නැතුව වැටෙන අංගනත සත්‍ය හිත කියන මේ දෙක හුස්මට වැටෙන හුස්මට යොදාගෙන වාසය කරනවා. ඒ වාසය කරනකොට ඒ විදිහට මානසිකාරයේ පවත්වාගෙන යන අවස්ථාවේදී මේක දවස් 3ක් 4ක් අර මුලින් කියාපු ක්‍රමයට මුලින් කියාපු ක්‍රමයට කියන්නේ දවසට තුන් සැරයක් ඒකමාර ගන්න පවත්වමින් කටයුතු කරනවා අවනේස අවස්ථාවවලදී නීවරණ වලට ඉඳ නෝරණ ආමුණට නුනාන මානසිකාර පවත්තන රතනයන් අතර සක්මන් කරමින් ආවලසන. ඒ විදිහ කරගෙන යනවා. අතර මුදුනේට නියුමිනේ කරගෙන යන අවස්ථාවේදී දවසකින් දෙකකින් තුනකින් වාගේ පිටතන්පත් වෙනවා. පිටර්පණ අංශියලා පිටර්පණ වැඩිලා පිටත් වෙනවා. එතකොට සතිය හිත ආශ්වාස ප්‍රාණ දෙකීමයි පවතින්නේ. ඒ පවතින අවස්ථාවේදී මේක නාස්පුඩුවක නැටෙන්න දැනෙන්නේ. ඒ වැටෙනවා අනිත් නාස්පුඩුවේ දැනෙනවා. දැනෙන්න පටන් ගන්නවා. එතෙන්දි බලන්න ඒ දැනෙන අංගොන්ට එතෙන්ට සිද්ධ වෙනවා. හැකියාව දුරට මේ විදිහ කරගෙන යනකොට දෙකේම එක වාගේම වැටෙන්න පුළුවන්. නාස්පොඩි දෙකේම එක වාගේම වැටෙන්න පුළුවන්. කිසිම වෙලාවක මේ විදිහ ආස්වාද ප්‍රස්වාද දෙකම අවදින අවස්ථාවේදී ඒකට හිත යොදාගෙන සතියක් යොදාගෙන මූලික යෝගාවචරය විසින් කරමින් කරන්නේ. මෙතන ලොකු උදාහරණයක් වෙන්නේ අර හිඳු ගලීමේ පහසුව සමපාය ගැනීම. ඇතැම් මුදමියට වැඩි වෙලා හිඳු ගලීම නේද පිළිබත් නැති. සෑම වහමාර අබා සෑම භාගයක් තියෙන මනෝ සමාවෙන්න වේදනාවක්. වේදනාව නැතුව ඇහැර කහමාරක් තියෙන බුදුදලා තියෙනවා නම් ඒකට බොහොම ඉක්මනට මේ භාවනාවේ ඥානවත් වෙනවා. ඒ නිසා යෝගාවචරය බලමින් මහන්සි ගන්න ඕන අර පිට tempat කරගෙන උපකාර වෙන අන්දමට වේදනාවක් නැතුව වැඩි වේලාවක් ඉන්නකොට කොහොම කරගන්නේ? කාය කොහොම කරගන්නේ? කාය කොහොම වුණත් වේදනාවක් නැතුව ඉන්න පුළුවන්. වේදනාවක් නැතුව බොහෝ වෙලාවක් ඉන්න පුළුවන් මේ කුජලයාට යෝගාවචරයට විතරකෝරුම් පීඩාවල් ඇති වෙන්නේ. ඒ විතරකෝරුම් පීඩා නැති වෙන්නේ. විතරකත් නවතිනවා කියන්නේ. විතරක නවතින්නේ මේකේ ආනිසංස බලන්න ඕනේ. ඒකද මේකේ ආනිසංස. මොකද ඉතින්නේ ආදීනම් පිළිමේ ආනිසංස. මොන මේ දෙක හොඳට සලකන්න ඕනේ. සලකනකොට මේක හිතේ උනන්දුවක් ඇති වෙනවා බාහිර විතරකමනේ කර්මයක් වෙන්නේ නැහැ. මේ භාවනාව සම්බන්ධව ලෝක විස්තරයක් කරනකොට ආධර්මයෙන් ආධර්මයෙන් ජීවු කර ගැනීම ආධර්මයෙන් වැඩි වේලාවක් ඉන්න පුරුදු කර ගැනීම සම්බන්ධව කියන්න තියෙනවා. විතරකම් නවත්වා ගැනීම ක්‍රමයේ කියන්න තියෙනවා. විතරකම් නවත්වා ගැනීම ක්‍රමයේ කුරුණිය සංසාරික කුරුණිය කුරුණිය කියන විද්‍යාවට ඒ කුරුද්ද අනුව ඉක්මනින් මේ දෙකම සැපයෙන් බලන දැනගන්න ඕනේ. අල්පනවා දැනගන්න. ඒ වගේ උදෙන්නේ ඇතැම් විට අපාතරක් තිබෙන්න පුළුවන්. එනිසා මේ භාවනාව කරනකොට මුලින් යෝගාවම පිළිවිදේ මුල හිතාම යන්නේ කියලා මතයක් තියාගන්න ඕනේ. ඒකනේ අනුගත මේක ලේසියෙන් වැටෙන්න ඕන නම් ලේසියෙන් සපයා ගන්න පුළුවන් වෙනවා නම් ලේසියෙන් සපයා ගන්න කියන්නේ ලේසියෙන් හිතේ හිත සංකල්ප කරගෙන හිත සංකල්ප කරගෙන ඉන්න කියන්නේ ඒක අබ්බතාව. ඒක අබ්බතාව කියන්නේ ඒ ඒකාග්‍රතාව ඉගෙන හැදෙනවා නම් ඒකට නිවන ඉක්මනට ජය ගන්න ඕනේ. අනාපාන භාවනාවෙන් ජය ගන්න ඕනේ. නවස් තුනක් විතර කරගෙන අනකොට තමන්ටම තේරෙනවා. තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් මට මේක සකස් කරගෙන යන්න පුළුවන් දියුනේ. ඒ නිසා මුලින් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒක අනුභව ලබා ගැනීම. ඒ සම්බන්ධතාව මුලින් ලැබෙනවා. ඒ සම්බන්ධතාව ලැබීමට උපකාර වෙන්නේ මොකක්ද? අනුවණයෙන් පිළිගන්නේ. වේදනාවක් නැතුව වැඩි වේලාවක් ඉන්න පුළුවන් කම අනිත් කරුණ නිතරක පොඩි ක්‍රීඩාවක් නැතුව ඉන්න පුළුවන් කම වෙන දෙන්න මේ ආරම්භය. මෙන්න මේ කාර්ය දෙක හොඳට තියෙනවා නම් ඒකාගතාවය කියන්නේ. ඒකාගතාව කියන එක ධර්මෝනේ සාමාන්‍යයෙන් ගෝදාවයෙන් පිළිඳ වගේ නේද? ඒක ආරම්භයක හිත සංකල්ප කරමින් හිත සංකල්ප කරන සමාධිය එතකොට ආනාපාන අරගෙන හිත සංකල්ප කරමින් මේකම කරගෙන ඉන්නකොට සමහර අවස්ථාවලදී ලොකු ප්‍රශ්නයක් තනනවා වල මේ ආශාව ප්‍රසාව නේද වෙනාවකට මොකද ලොකුවට දැනෙන්නේ වෙලාවකට මම දැනෙනවා මේ වෙලාවකට යම් තත් දැනෙනවා තවත් වෙලාවක නොදෙන්නේ නෑ මොනවා ගැන මොකක්ද නොදෙන්නේ යාමේ කියන ප්‍රශ්නේ අපි විසඳගන්නවා යෝගාවදයා සම්බෝධි කුමක්ද ආනාපාන නිමිත්තේ ආනාපාන නිමිත්තේ කියන්නේ ආශාස ප්‍රසාර දෙක වගේ තැන පිටුනීමයි. ඒ උදාහරණය ඉදීමෙන් තරන්න තියෙන්නේ. ලොකුවට ගන්න, පුංචියට ගන්න, ඒකටම හිතන උදාහරණය එහෙම ඉන්නකොට සම්පූර්ණ අවස්ථාවක මේක නොදැනී ගියා කියන එක හිතමු. දැනුනේ නැහැ. දැනුනේ නැති වුණොත් ඇතන් වේදක සමහර උදේට බාහිරට ඕස්ම නැතුනන්නේ මගේ ඕස්ම නැතුනන්නේ මැරෙන්නේ ඒක බාහිරින් වමනවා ඒක බාහිරින් යන්නේ බාහිරින්ට කම්මන්නේ නැහැ ඒකම ගන්න ඕනේ මේ නැවතුම් ඉගෙන ආශාව ප්‍රසවාස නැවතුනා නෙවෙයි ඒක මොනවාද ආශාව ප්‍රසවාස තමන් හිතාගෙන හිටිය තරමට නොබෝල දැන් නැහැ. හිතට අල්ලන්නේ නැහැ. හිතට අල්ලගන්නේ ප්‍රමාණය දැන් අඩු වෙනවා. අඩු වෙනකොට ප්‍රමාණය අඩු වෙනකොට හිතටත් අල්ලන්න බැරි වෙනවා. හිතටත් අල්ලන්න බැරි වෙන නිසා මුලේ යනවා. දැන් මේ ඇතුලේ හිතට. ඉතින් මේකේ අල්ලගන්න බැරි ධර්මකට මේ ආස්වාද ප්‍රසආද එහෙනම් මේ දෙකෙන් අවස්ථා තුනක් තියෙනවා. ඕලානික අවස්ථාව. ඕලානික අවස්ථාවේ කියන්නේ බොහොම හයියෙන් හුස්ම වැඩි. හොඳට හුස්ම වැඩි වෙන මාස්කුඩු දෙකම පිළිලා සමහර විට මාස්කුඩු දෙක මදිව අඩනු තනින් වෙනවා හුස්ම ගන්න වෙනවා. ඔය කඳු මගේ ලොකට හම් වෙනවා. යෝගාවචරයාට ඒකනම් ලොකුට මුදනවා සාමාන්‍යයෙන් ආසන ලොකුම පිළිලා උඩට වැටෙන ගතියක් තියෙනවා ඒක ප්‍රෝණානික අවස්ථාව ප්‍රෝණානික අවස්ථාව ඒකට යෝගාව ඉන්නකොට අන්න මේ හිත ආය මේක තැන්පත් වෙන්න ඒක තැන්පත් වෙන්නා වූ අවස්ථාවේදී ආශ්‍රවයෙන් ආශ්‍රවයෙන් එකක් තියෙනවා. ඒකේ කායේ ධර්මසම නැති වෙන කොටයි ආසාව ප්‍රසාර දෙක වැඩි වෙනවා. සංකප්ප වැඩි වෙනකොට දියුණු වෙනකොට මේ ආසාව ප්‍රසාර දෙක තියෙනවා. කියන්නේ පිටට දෙනවා ඒකට අල්ලගන්න බැරි තරමට දියුණු වෙනවා. ඒ නිසා අන්න ඒක අවස්ථාවේදී හුස්ම නැවත නම් ගැලෙන්නේ. ඕනානික අවස්ථාවේ නෙමෙයි. තුන් අවස්ථාවට ගමිනියම් මොදෙනියම්. ඒක එහෙම අනුස්ථාව දෙන්න යෝගාවචනය විසින් කරන්න තියෙන්නේ. එතනම හිත තියාගෙන ඉන්න එක සබාවනේ තැන හිතපු තැන හිත තියාගෙන ඉඳීමයි ප්‍රමුඛ දෙය. ඒකම ඒ අනුමේ එදිනෙකම හිත තබාගෙන ඉන්න අවස්ථාවේදී හිත තැන්පත් හොඳට හිත තැන්පත් තැන්පත් හිතට හොඳ නැවතවරක් දැනෙන්න පටන් ගන්න සිවුම් නම් වලට නිදේ පවතින බව කොස්මි දෙවට ඒ අනුව ආශාස ප්‍රසාරණයට හිත උදාගෙන හතන් විටම ඒ කප්පයක් ඒක වල තවත් සිවුම් වෙනවා. ඒකට කියන්නේ සුඛම ආරාවස්ථා. ඕලාරික අවස්ථා, සුඛම අවස්ථා, සුඛම ආරාවස්ථා. ඒක ඉතාම සිවුම්. කියනවාද කියලා දැනෙන්නේ නැහැ. නිකන් පොළොන් කෙන්දක් වගේ යාන්තම් දැනෙනවා. ආනේ බඳ අවස්ථාවල ඒ තාසනික අවස්ථාවට කියනවා. ක්‍රියාපන්නේ මේ මනුෂ්‍යට අංග සම්පූර්ණයි කියලා දෙන්න තියෙනවා නම් සියුම් වෙලා ඉන්නේ. වැඩකට නැති කාණ වල නෑ වැඩකට පෑහනම් වලට අසද්දාසාර බව. මුන්න ඔය අවස්ථාවේදී නම් බලන්න තියෙනවා මේ දෝනියකට අනුකම්පාවක් සියුම් අවස්ථාවක් මෙන්න මේ විදිහට මේක ඇතැම් දෙවියන් පොත සෝමානිය ඇතුළත මේ ප්‍රතිවල මෙහෙම දැනෙන්න පුළුවන්. ප්‍රමාණයක් ලැබෙනවා. ප්‍රමාණයක් ඇතුළත මේ සත්‍යය තනියෙන් පුළුවන්. එහෙම යනකොට ඇතම් කුජයන්ට හිත තැම්පත් වෙනවා හොඳට හිත තැම්පත් වුණා ඒකාග්‍රතාව හොඳට තියෙනවා ආනාපාන දෙක ආශ්වාස ප්‍රශ්වාස දෙක තේමන රැටේනවා ඔය වෙනවා අවස්ථාවේදී වැටෙන අවස්ථාවේ ඇහත් භාවනාවේ දැන්නේ භාවනාව කරන මොලේට ඇහත් තියාගෙන ඉන්න හිතට හිතට දැනෙනවා තේරෙනවා ඉස්සරහින් ආරුකාරම් කොලින් කියන්නේ ආරුකාරම් කොලින් කියන්නේ ඔබ දැනෙනකොට සමහර යෝගාවචනයන් කල්මනේ ඒ කාමතාවගේ එළියට හිත උදාගෙන ඉන්නේ. ඉන්නේ දෙයේ දාගෙන ඉන්නකොට ඕනේ ඒක නෑ. නැතිව ආයෙත් නෑ. ආයෙ බොහොම ආදරෙන් ගන්නවා. ඊළඟට මේ යෝගාවනියා විසින් කළ යුත්තේ අර නිහිනයක් හිතට ගන්නාම ඇහැට නෙවෙයි දැනෙන්නේ හිතට. හිතටයි ඒ රූපය දැනෙන්නේ. හිතටයි දැනෙන්නේ. ඒ දැනෙනකොට ඒකට හිතවන්නේ නැතුව ඒ කොහෙ තිබුණාද? සම්මිනන දෙයක් දැනෙනවා. මා මේ භාවනාව කරගෙන යනවා කියලා හිතාගන්න මොනවාටි ආනාපාන වලට හිතවලාම මානසිකාරය පවත්වන ඒ විදිහේ මානසිකාරය පවත්වනකොට මොළදීම අර තරුවාමයක ලොකු වෙලා ලොකු වෙලා ලොකු තරුවක් වගේ ඒත් දාන්නේ නැහැ ඒ පැත්ත මේක මේ කියලා දාන්නේ මේක මේ කියලා දාන්නේ මොකද තවත් අරක ලොකු වෙනවා හලක් වගේ මොකද දුක්ඛවත් තත්ත්වයක් ඇති වෙනවා හේතුවත් තත්ත්වයක් ඇති වෙනවා දිවිගම තත්ත්වයක් ඇති වෙනවා ඊට පස්සේ මේක හොඳටම ජීවින් තත්ත්වයකට ආවෙන් පස්සේ එතකම් වැඩිට අරුමස්ථානින් අයින් කරන්නේ එන්නතෝ දින ධ්‍යානම ඒක තබාගෙන මේ කරගෙන ඉන්නකොට අන්තිමේදී දන්නේම නැතුව එකයි අර අරමුණයි දෙක එකතු වෙන්නේ අරමුණේ කියන්නේ ආලෝකයේ ආලෝක රාශිය. හඳ වගේ පෙනී ඒකට හිතේ මේ අත්මය ලැබෙනවා බොහොම ඉක්මනට සංසාර පුරුදු කරගන්න. සැටියන්ට මාතෘණ යන්න ඕනේ. කවුරු ගණන් කරන්නේ මේක පහක් වෙන්නේ අන්නර එන්නේ ලැබුණාම ඒක උඩන කොටයි මේක පාරක් වෙන්නේ. එන්නේ ලැබුණාම ඒක මොබලා ඉන්නේ කියන්නේ. ඉතින් නෑ දැනෙන දැනෙනකොට වෙන්න තියෙනවා. ඒ අන්නේ නිසා බලන්නේ නැතුව ඒ ගැන බාධා ගන්නකොට එන්නකොට අන්නර අන්තිමේදී ඒක අන්තිමට ලොකු වෙලා ඒක ඇතුළට හිත වැඩිම සිද්ධ වෙන්නේ. ඒක ඇතුළේ හිත සිඳුනා වගේ වෙන්නේ. මෙන්න මේක ආනාපාන ප්‍රථම ධ්‍යානය. ප්‍රථම ධ්‍යානය. මේකත් ලැබෙන්නේ බොහෝ වෙනාට ඉක්මනට ලැබෙන්නේ අර බර පුරුදු වැඩියක් ගන්න. ඒ කියන්නේ ළඟදි බර පුරුදු කරගත්තා. ළඟදි ආනාපාන භාවන ළඟ ආත්ම භාවනදී ආනාපාන භාවනාවේ යෙදීලා ඒ විදිහේ ඥාන ලබාගෙන ඉති ඇත්තන්ට බොහොම ඉක්මනට වැනෙනවා. සිද්ධ වෙනවා. අනිත් පැත්තට අපෝන මොනවාසා කරගෙන යන්නේ ආනාපාන භාවනාවේ සමත අවස්ථාව මේකයි ඔතන මේ සමත තත්වය තව එහාට දියුණු කරගෙන යන්න වශී භාවය ඇති කරගන්නේ. අස්සාකාරයෙන් වශී භාවය ඇති කරගන්නේ. ආනාපාන ප්‍රධාන ඥානය ලබාගත් කාරණේ සමතෙන් නරකයි මේක සරහුණ දැන් ඇත කියලා හිතන්න නරකයි. ප්‍රථම ධානයේ කියන්නේ ඒකාම සිවුන් නිදුල් ගඩියක් වාගේ. නිවන පාප හැදීම කැඳ පිළිදැන. පවතරන්නේ. ඒ නිසා මෙදුනි කරන්නේ කියන්නේ මේක වසීභාවයට ගන්න ඕනේ. වසීභාවයට පමුණවා ගන්නවා කියන්නේ මුලින් අරමුණේ ධ්‍යානය ලැබුණාම ධ්‍යානය ලැබුණා කියන්නේ අර අරමුණේ හිත කෙනෙන්නේ. ඒ කෙනෙන්නේ චේත ධවිඥානින් බන්දෝ කියලා වන්දනයි. ආමගන්නේ. ආමගන්නේ ආයි නැවත ඕනෑමකින් ඊළඟට ඒකට කරගන්නවා ආයි නැවත ඕනෑමකින් පිටත් කරගන්නවා එතකොට මේ ක්‍රමය ඉත ඒ නිමිත්තට අතුල් කර ගැනීම ඒ නිමිත්තෙන් එක අයින් කර ගැනීම කියන මේ ක්‍රියාවක මුලින් කරන්නේ මේකට කියන්නේ මේ ක්‍රියාවකට කියන්නේ මේ ක්‍රියාවක හොඳටම දුරුනාම් කියන්නේ ආවද්‍යනය සමාපද්‍යන සමාපද්‍යන වශයෙන් උත්ථාන වශයෙන් කියන මේ ඕනිමාවක ඕනජනකකින් හිතු වශයෙන් සමාධියෙන් පුළුවන් වීම සමාපද්‍යන වශයෙන් සමාපහා පොරොත්තු වෙච්ච හැටියෙන්ම එයින් ඒ සමාධියෙන් ඒ ධානයෙන් ඒක අයින් කරගන්න පුළුවන් කම උපචාරන වශයෙන්. වාසේ කියන්නේ දර්ශකම් හතන් කම් ඒක තියාගන්න. ඒකට උත්ථාන වශයෙන් සමාධියෙන් කියන්නේ ඔය දේවල්. ඊළඟට බලන්න ඕන අනිත්‍යාන වශයෙන්. අනිත්‍යාන වශයෙන් කියන්නේ සමවැදී නිමිත්ත පිළිකයක් එන ඇතුලේ ඉන්න මොනවාද කියන්නේ මුලින්ම මිනිත්තු ගන්න මිනිත්තු තුනක් හතරක් පහක් අධිෂ්ඨාන කරගන්න. අධිෂ්ඨාන කරාම ඒ අධිෂ්ඨාන කරපු කාලය වෙනකොට යෝජන හිත හිතෙන් අයින් යානෙන් අයින් යානෙන් අයින් වෙනවා එතකොට ඒ සම්පූර්ණ වුණාම තමයි අධිෂ්ඨාන වලින් සම්පූර්ණ වෙනවා. එතකොට වාසිය තුනයි සමාපජන වශයෙන් උත්ථාන වශයෙන් අදිඨාන වශයෙන් කියනවා. අදිඨාන වශයෙන් සුභක් පුරුදු කරගන්න ඕනේ. අදිඨාන කරගෙන මිනිත්තු 5 10 15 ඇය සමාන වූ විදියට අදිඨාන කරගෙන ඉන්න. ඒ අදිඨාන කරගෙන ඉන්නකොට මොනවා සරුණා ඥාන සම්මලලා විතරක් පිළිගන්න කියලා විතර කරනවා. ඒ විතර සෝමන්නේ ඇයි වෙනකොට මොන හරි මේක සින්න පුළුවන් වෙනවා. එන්න අභිධාන වශයෙන්. ඊළඟට වෙන්නේ ආවර්ජන වශයෙන්. ආවර්ජන වශයෙන් කියන්නේ ඥානයේ සමාදෙන්නේ. ඒ සමාදෙන්නේ ගන්න. ඒ සමාදෙන්නේ එයින් උත්හාණය වෙනවා. උත්හාණය වුණාම අපි සමාපන්න අවස්ථාවේදී ජීවිත හිතේ ප්‍රධාන අවස්ථාවන් වලට කියන ඥාන අංග කියන. ඥාන අංග තමයි. ඥාන පිටක් ඥානය, ප්‍රකාරේ ඥානය, නිජයේ සුඛයේ ඒ අවබෝධය. ඒකාව ඒකාව ඒකාග්‍රතාව පවා. එතකොට මෙන්න මේවා එකක් එකක් පාසා සාකල බලන්න ඕනේ. ඥානයට සම්බන්ධ ඒ මුත්‍රාණය වෙන ඒ ඥාන අවස්ථාවේදී හිතේ නිමුත් ඒ ඥානංගයන් නැන්තනට සමතා බලන්න. විතත් විචාර කීදී සිත ඒ සම්බන්ධ සබ්බ විචාර විතක්ක විචාර හේති සුඛ වේවා සබ්බ විචාර හේති දෙකේ සම්බන්ධතාවයෙන් මොකද පහක් තියෙනවා ඒ පහ දොර සාලගන්න දෙන්නේ එතකොට මුලේ තමයි අගේ මුලට ගාපා පාසා දැන් තමයි එන්නේ දැන් යටම කරන්නේ නෑ යාමේ සමවාදිනවා මොනවද කියන්නේ නෑ මම කියන්නේ මේකට වෙනවා වෙනවා ඒ වගේම සත්‍ය විචාර කරනවා බලනවා ඊට වඩා ඒකෙන් කරන ක්‍රියාව මුලට ආවා බලනවා ආවර්තනය පච්චවේක්ෂණයෙන් දෙකම කොරාගෙන ක්‍රියා දෙකක් එතකොට මෙන්න මේ ක්‍රියා පහේ එන්නේ කොහොමද වැඩි කරගන්නවා ඔය ක්‍රියා මොසියා ඉගෙනීම දෙක පුරුදු කර ගැනීම මත්තරදී දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියන ඔය ධානය ලබා ගැනීමට උපකාර වෙන වැඩ පිළිවෙල. ඒ ආරම්භ ධානය ලබා ගන්න තැන්පා දෙවෙනි ධානය ලබා ගැනීමට කල යුත්තේ ප්‍රථම ධානය, වරණ ධානයට සමවැදිලා ඒක අනුව විදිහට පවර්ජන කරනවා. පස්සේ කියන්නේ. හලපා ගැනීමයි එහි ක්‍රියාවන් එන ඉන්නසින්නේ එන අවදීමයි ඉන්නසින තරත්තේමයි කියන මෙන්න මේ දෙකයි ආවර්ජන පච්චවෙක්කන කියන මේ දෙකෙන් පලාපොරොත්තු වෙනවා මේ විදිහට සමාධිය ඉවර වෙලා ඒ නැගී සිට ආවර්ජන කරන්නව අවස්ථාවේදී ඒ යෝගාවචරයන්ට වැටෙනවා ඒ නැගී සිට ආවර්ජනය කරන්නා වූ අවස්ථාවේදී ඒ යෝගාවචරයට වැටෙනවා මේ ධ්‍යාන අංග සමහර ධ්‍යාන අංග නීවරණයන්ට පිටු බව නීවරණයන්ට බොහොම ළඟ බව වැටෙනවා ඒ කියන්නේ සමහර විටක විකාරකල අරමුණු අරගෙන යන ගතියක් තියෙනවා අරමුණු වලට කඩ වෙන ගතියක් විචාරයක් ඒ විදිහ අර මොනවල කට නැරෙන්නේ. මේ දෙක හොඳට ඔය අවස්ථාවේදී යෝගාවචරයෙන් දැනගෙන. නැත්නම් යෝගාවචරයන්ට මේ එකක් ඔව් මානසිකව කියනවා. පරිමෝදවා ගැන කාරණේ. සමහර කෙනෙක් මේ දෙකම එකවගේ මොනවා ධර්මයක් හොඳ නැහැ විකාරයක් හදන නීවරණයන් හේතු වෙනවා. ඒ විදිහේ යම් කිසි කෙනෙකුට මේ නීවරණ දෙකම නීවරණ ධ්‍යානාංග දෙකම මේ සතන් වේලාවදලන්ට මේ ධ්‍යානාංග දෙකම කියන්නේ මේ ධ්‍යානාංග දෙකම විතරකයයි විචාරයයි කියන ධ්‍යානාංග දෙක. මේ දෙකම ඕලාරික වශයෙන් වැටෙනවා. ඕලාරික කියන්නේ කුරුස. කෙලස් වලට කිට්ටු, නීවරණ වලට කිට්ටු ඔය විදිහට වැටෙනවා. මේ වානි ශාලිනී කෙලස් එන්නේ මේ දෙකම බාධක. මේ දෙකම නැති ඊට ඉහතින් සඳහන් වන ඊට සුඛ ඒකාග්‍රතාවයෙන් අංග තුනෙන් යුක්ත දෙවන ධානය මට ලැබේවා කියන ප්‍රාර්ථනා ඇති කරමු. අරමුණට ජීවිතේ හිතවන්න. එතකොට එහෙම ටික වේලාවක් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන අවස්ථාවේදී ඉඳි කරක් නොවිසින් දෙවෙනි ධානයට කමිනේ වෙනවා. එතකොට මේ දෙවෙනි ධානය කියන්නේ ये चीज हमको एक बार उदाहरण में हमको टोना है हर वेकन है उज्जया वो अधा सामने पूजया ये अदाह सा आनंद අර මුලින් සඳහන් වන ධානාංග දෙක නැති ඉහළින් දුන ධානාංග තුනේ යුක්ත දෙවෙනි ධානය ලැබෙනවා. ඒ දෙවෙනි ධානය ලැබුණාම සමිනියනාම ඒ පොළේදවන මොහොත ඒකට සමවාදින. දෙවෙනි ධානයට සමවාදින. ඒකේ අර විඤ්ඤාණයටම සමානජන උත්හාන අනිධාන කියන මේවා ඔය විදිහටම හරියි. දුරතරින් දුරට කරගෙන යනකොට ඒකෙත් ආ ඔය දින අන්දමට වසීභාවය ඇතිවෙන්න ගන්නවා. එතකොට නිවැරණි ඉඳලා තුන්වෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානෙට හැමෙන්නට පුළුවන් වෙනවා. ඒකෙන් මුලින්ම එකක් දෙකක් පුරුදු වුණාම ඊළඟට ආය අමුසෙන් උපදේශයක් ඕන නැහැ. කරගෙන යන්න බලන්න දෙයක්. ඇතම් කෙනෙකුට අර මුලින් සඳහන් කරපු අංගමට විතර්ක විචාර දෙකෙන් විතර්කයේ පමණක් ඕලාරික වශයෙන් වැටෙනවා විචාරය ඕලාරික වශයෙන් වැටෙන්නේ විතර්කයේ තමයි නිවනට කිට්ටු කියන හැඟීම ඇති වෙන්නේ ඒ හැඟීම ඇති වෙනකොට එයාට මට මේ විචාරකේ නැති විචාර වේදිකයෙන් හඳුනාගෙන රහතලකින් යුක්ත දෙවි ඥානය ලැබීම ගැන හිතන කරමු. මේකට හේතු වෙන ඒකට පිටිවිලා භාවනා වෙනකොට දෙවි ඥානය ලැබෙනවා. ඒ දෙවි ඥානය ලැබෙන්නේ විචාර වේදිකයෙන් හඳුනාගෙන ඥානන්ද හතන. මොන්නේ විදිහට ඒකත් අර විදිහටම දිගට යන පිළිවෙලයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඥාන පිළිබඳව කොහොම දෙකක් උගන්වනවා ඒ දෙකෙන් ඒ ඒ පුජ්‍යයන්ට අනිති තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති චිත්ත සත්‍යය අනුව තමන්ට ලැබෙන සත්‍ය ලැබෙන ස්වභාවය හොඳට දැනගෙන ඒ අනුව කටයුතු කරන්න ඕන ඒ කටයුතු කරනකොට මේ ධ්‍යාන දෙවර්ගය ලැබෙනවා එක ධ්‍යාන වර්ගයකට කියනවා පංචකණයි එක චතුක්කණයි. ඥාන හතරේ ක්‍රමයයි ඥාන පහේ ක්‍රමයන් කියන එකයි අදාළ. ඥාන පහකුත් සමාන වෙනවා ඥාන හතරකුත් සමාන වෙනවා. සූත්‍රාන්තයේ සූත්‍ර පිටකයේ වැඩිපුරම අදහන් වෙන්නේ ඥාන හතරයි. පඨම ඥාන, දෙතිය ඥාන, තතිය ඥාන, චතුර්ථ ඥාන කියන ඥාන ඥාන හතරයි සමාන වෙනවා. අනිරාම ක්‍රමයට සාහක සඳහන් වෙනවා. ඒකේ හතරක් තියෙන මේ පාඨයෙන් අනුගමන කරන්නේ. ඒ සාහක ක්‍රමය තමයි පාසුව කියන්නේ. ඉතින් අන්න ඒ නිසා මෙන්න මේ ක්‍රම දෙක අනුව ධ්‍යානෙ ආනාපාන චතුර්ථ ධ්‍යානෙ දක්වා දියුණු කරගන්න ඕනේ. ආනාපාන චතුර්ථ ධ්‍යානෙ දක්වා දියුණු කරගන්න ඒකට බොහොම වේගයෙන් පස්සනාව කරනවා. පටිඥාන දුතිඥාන කියන දේවා ළමා ගන්නට ඒවා තියාගන්න බොහොම අමාරුයි. ස්ථිර නොවි. ස්ථිර තත්ත්වයක් එන්නේ නැහැ. ඇතන් එක මේ ශබ්ද නිසා කලබල ඇති වෙන කලබල ඇති වෙනවා. ප්‍රථම ඥානයේද පුංචි සංදේශයෙන් කලබල ඇති වෙනවා. දෙතිය ඥානයේද ලොකු සංදේශයෙන් කලබල ඇති වෙනවා. ඒකත් ලෝක සංදේශයෙන් තමයි දසි අධ්‍යාත්මය. චතුර්ථ ඥාණයට බලවත් සංදේශ වුණ කරදරයක් වෙන්නේ. එනිසා උත්සාහ සම්පන්න කුණාන්ත යෝගාචරයන් විසින් කළ යුත්තේ කුමක්ද? මේ ධ්‍යාන හතරම හෝ පහම සමානම පස්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යාන තත්ත්වයට හෝ පැමිණ එතනින් දෙවන කට උඩ කරන එකයි කරන්න තියෙන්නේ. මේ ඥානය ඇතන් විට භවය ලබා ගැනීමට උපකාරයි. සාමාන්‍ය උදවිය භවය ලබා ගැනීමටයි සාපසයන් මාගේ දෙන්නේ භවය. ධර්ම ලෝක සම්පත්තිය ලෝක හොඳයි. එතන ස්ථිරයි සදාකාලිකයි කියන කල්පනා කරගෙන මේ ධර්ම ලෝක සම්පත්තිය කතා කරන ඥානය ලබා ගන්න. සමාන බ්‍රහ්ම ලෝක උපදිනවා. ඒකෙන් භාවය විකරවන්නේ නැහැ. යෝගාවචරයන් අපෝයින් කල යුත්තේ තමයි මේක මේ පස්සන පාදක කරගන්නේ වසනාව දිනු කරගන්න කෙනෙකුට විපස්සනාව දිනු කරගන්නව කෙනෙකුට මේ ආනාපාන භාවනාව ව්‍යාපාරයෙන් ප්‍රයෝජන වෙනවා ව්‍යාපාරයෙන් ප්‍රයෝජන මේ ආකාරයෙන් ආස්වාද ප්‍රසවාස දෙක අනුව විපස්සනාව ගෙනියන පුද්ගලයා මේ ධානයට සම්බන්ධ වෙනවා. ඒකෙන් හිත සම්පත් කරගෙන ඊළඟට ආස්වාද ප්‍රසවාස වලට හිත යොමු ආස්වාද ප්‍රසවාස කියන්නේ රූප ධර්ම. ආස්වාද කියන්නේ රූප ධර්ම කොටසක්. වෙන වායු රූප වායු රූප කොටසක් කියන්නේ ඒකට සම්බන්ධ පඩලේ රූප දෙන වායු ආජීව රූප දෙන ආපෝ රූප දෙන මෙන්න මේ විදිහට රූප කොටසක් මෙතන මේ දැනෙන්නේ කියලා මහා භූතයන් ආලතන ඊට පස්සේ බාධා රූපයන් සමගම ඉන්නකට නාම විඥාන ධාතු වශයෙන් ලැබෙන නාමයෙන් එකට පස්සයෙන් වේදනාව සංඥාව චේතනාව විඥානීය කියන චිත්තය කියන මේ නාම ධර්ම ටිකක් සමගම මේ නාම රූපත් මේ නාම ධර්මත් අර කියන රූප ධර්මත් එන්නේ කොටස් දෙක හැරෙන වෙන ගායම් කියන දෙයක් මේ ඇත්තේ නැහැ කියන රටේන අවස්ථාවේදී සමාධි යුක්තවන්නේ අදහස් වැටුණා නම් යම් කිසි අවස්ථාවක විශේෂයෙන් මේ ධානයේ සම්බන්ධන එන්නේ හිත මේ භාවනාව කරන යෝගාචරයට විශේෂයෙන් සාකච්ඡා ගන්න පුළුවන් මෙන්න මේ නාම රූප පරිච්ඡේද ඥානය පංචේ පරිග්‍රහ ඥානය ආදී ඥානය බොහොම ලේසියෙන් ලබා ගන්න පුළුවන් ඥානය ලබාගෙන ඒක පාදව කරගෙන ඒක උපකාර කරගෙන විදර්ශනා වඩන යෝගාවචරයට ඒ විදිහේ පුළුවන් වෙනවා ලිඛිතයෙන් විපස්සනාව කරගෙන ඊළඟට දෙවෙනි ආහාරය මේ චතුර්ථ ධ්‍යාන ආනාපාන චතුර්ථ ධ්‍යාන ලබා ගන්නවා කියලා හිතමු ඒ චතුර්ථ ධ්‍යානයේ සංවැදිලා එයින් නැමී සිට මුතේ තත්ත්වයේ නලකනවා ඒ නැගී සිටියාම හිතේ තත්ත්වයේ යෝගාවචරයට ඉතා හොඳින් සැපට වැටෙනවා. ඉතා හොඳින් සැපට වැටෙනකොට ඒ හිතේ ඒ ඥානයේ ප්‍රධානම වැඩ කරපු එකක් පරිසාර වේදි සුඛයක දුකා කියන මේ ඥාන අංග ඒ අවස්ථාවේ සම්පූර්ණ වෙන්නේ නැහැ නමුත් චතුත්ථ ඥාන අවස්ථාවේදී උපේක්ෂාය එකඟතාව කියන මේ දෙක. ඒ දෙක සමහර කලින් තිබිච්ච එකක් විචාරණ විදිහම නේද හිතවන්න පුළුවන් ප්‍රශ්නය. ඒකට උපේක්ෂාව දැනෙනවා ඒකාග්‍රතාව දැනෙනවා. ඒක නාම ධර්ම. නාම ධර්මයි. එතකොට ඒක නිකම් නෙමෙයි ලැබෙන්නේ චිත්තයක් සමග, හිතක් සමග. අර දෙක চৈতසික දෙකක් නේද චිත්තය, චිත්තය, চৈতසිකයි කියන මේ නාම ධර්ම. මේකට සම්බන්ධ වෙලා තියෙනවා පස්ස වේදනා, සංඥා වේදනා කියන මේවත් එකතුලා තියෙන සම්බන්ධ වෙලා තියෙනවා. එන්නේ මේ අවස්ථාවේදී ඒ ඒ පුද්ගලයාට වැටහෙනවා කල්පනා කරන්න පුළුවන් වෙන්නේ මේවා කියන්නේ මේවා පවතින්නේ කොහේද? කුද්දේ වස්තුවට විවරණයි කොහොමද? කුද්දේ වස්තුවට විවරණයි හිතේ පවත් නැවතුනට උපකාර වෙන්නේ මුදේ වස්තුව. හරිද? ඒ මුදේ වස්තුව මුදේ වස්තුව ආයේ නේද ආශ්‍රය ස්ථාන. එතකොට මුදේ වස්තුවේ කියන්නේ මේ නාම ධර්ම ටිකයි. මේ නාම ධර්ම කියන්නේ මුදේ වස්තුව. මුදේ වස්තුව කියන්නේ රූප කොටස් වලින් උපාදාන රූපයක්. රූප දේම මහා භූත රූප උපාදා රූප කියලා දෙක අරගෙන මේ හැමෝම කියන උපාදා රූපය උපාදා රූප කියන 24ක් ප්‍රධාන වශයෙන් උපාදා රූප 24ක් තියෙන මහා භූත රූප හතරක් තියෙනවා කොහොමද කොහොමද තුනම තමයි රූප 24 කියන්නේ එතකොට මේ උපාදා රූපය අසුරු කරලා තියෙන්නේ හිත ඇසුරු කළේ උපාදානෝක උපාදානෝක ඇසුරු කළේ මහා භූත. මහා භූත ඇසුරු කරගෙන අවසේන උපාදානෝක තියෙනවා. එන්නේ අදහස සංසප්පු ඥානින් සංසප්පු හිතට ඒ යෝගාවචරයට වැටෙනවා. එතකොට මේ යෝගාවචරයට පළවෙනි වැටුනේ මොකද්ද? නාම ධර්මයි. මේක මූලාවස්ථාවේදී ප්‍රකාශ කරන අංගමත වෙතින් මුලින් යටවන රූප ධර්ම. ආස්වාද ප්‍රසආයයන් නෝ කරගෙන විපස්සනා භාවනාව කරන කෙනෙකුට රූප ධර්මයන් ඉස්සෙල්ලා නිපාත ප්‍රකට වෙනවා. ධ්‍යානයේ ධර්මයේ ධ්‍යානාව සමානව උදර්ශනා භාවනාව කරන කෙනාට මුලින් වැටෙන්නේ නාම ධර්ම. ඒ නාම ධර්මයේ ආශ්‍රය ස්ථානවල මනෝ රූප මහා භූතලෝක උපාදාය කියන මෙන්න මේ විදිහටයි නාම රූප ධර්මයන් වැටෙන්නේ. මේ වැටෙනවා කියවහම මේ වැටීම සාමාන්‍ය වැටීමක් නොවන බව හිතන තරගෙදී. මොකද ඥානයක් ලබාගෙන ඒක තැන්පත් කරගෙන තැන්පත් වෙච්ච සිතටයි මේ වැටීම වෙන්නේ. ඥානයෙන් තැන්පත් සිතටයි මේ විදිහේ වැටෙන්නේ. ඒ විදිහට වැටෙනකොට සාමාන්‍ය වැඩීමකට සාමාන්‍ය යෝගාවචරයේ භාවනා මුලින් පටන් ගන්නකොට මොනවාරි කරුණ නැටෙන්නේ. අරම බලවය අනුමාරයි. නැටෙන්නේ කොහොමද නැටෙන්නේ? නමුත් මේ ධ්‍යානයකට හමුවෙන ධ්‍යානයේ ආරෝහණ වුණාමාවේ දෙන්නු එනකොට එනවා කෙනෙකුට ඒ විපස්සනා භාවනාවේදී වැඩෙන නාම රූප ධර්මයන් බොහොම ලේසියෙන් හොඳට ප්‍රකට වෙනවා. එකක් නැහැ ලංගුලින් ප්‍රකාශ කරන්න කරගන්න කරගන්නට අවස්ථාව හොයලා ගන්නවා. මේ විදිහට ඔහුට ඒ යෝගාවචරය ධ්‍යාන ලබාගත යෝගාවචරය මෙතන තියෙන්නේ නාම රූප ධර්ම කොටස් දෙකයි නාම කොටස රූප කොටස ඔය දෙකයි තියෙන්නේ මොනේ කුංජේය ස්ත්‍රී පුරුෂයා කියලා මේවා සම්මත දේවල් ඇත්තේ නම් මෙතන නාම රූප ධර්ම මාත්‍රයයි වෙනයන් පිළිදයක් සත්‍යයේ කුජලේ කාර්යයක් ඇත්තේ නැහැ කියන එම දික්ති විසුද්ධිය නාම රූප පරිච්ඡේදය ඒකේදී එරමුණ පත්‍ය පරිධානානි සම්මත ඥානයේ ආදී වශයෙන් ඥාන පරම්පරාව ලබා ගන්නට පුළුවන් ඒ ඥාන පරම්පරාවේ කලෝනි සියලු කෙලෙසුන්ගෙන් අයින් වෙන්න අන්තිම ප්‍රතිඵලය අරිහත්ත්වයට ලබා ගන්න පුළුවන් බව Thank you.